කරනු ලබන්නේ අතිපූජනීය මහෝපාද්‍ය මාතර ඥානාරාම මාහිමිපාණන් වහන්සේ විසිනි. මෙම කමඨහන් ධර්ම දේශනාව මේතිරිගල නිස්සරණ වන් සෙනසුනේදී යෝගාවචර පිරිසට දේශනා කරන ලද්දේ. කාමෝදයෝ මේ භාවනාව පිළිබඳව කොටස් හතරක් ප්‍රකාශ කළ බුදුරජාණන් වහන්සේ ඒ කොටස් හතරෙන් තුනක් මේක පළමුවෙන් ප්‍රකාශ වුණා මේ හතරවෙනි කොටසයි අද ප්‍රකාශ කරන්න තියෙන්නේ සමාධි භාවනාව දියුණු කර ගැනීමෙන් වික්ඛ ධම්ම සුඛ විහාරයේ විනිත පවත්නා බව එක කාරණයක්. දෙවෙනි කාරණේ ඥාන දර්ශනය ලබා ගැනීම. තුන්වෙනි කාරණේ සති සම්පජඤ්ඤය දිනු කර ගැනීම. හතරවෙනි කාරණේ අද ප්‍රකාශ කරන්නේ ආසවානෝ khayයි. යන්නේ ප්‍රකාශ වෙන්නේ පතමාද වික්කවේ සමාධි භාවනා භාවිතා බහුලී කතා ආසවානං කයාය සංවත්තේ මහණෙනි දිනු කරගත්ත භාවිත වූ සවුල වශයෙන් දිනු කරගත්ත සමාධි භාවනාව ආශ්‍රයයන් නැති කිරීමට හේතු වන පිළිවෙල කෙරේද ඉදලිකරේ වික්ඛු පංච සූපාදානස්කන්ධේසු උදයබ්බයාලුපස්සී විහෙරති මේ ශාසනයේ භික්ෂුව උපාදානස්කන්ධ සැපෙහි උදය වය දෙක බලමින් නැවත නැවත බලමින් වාසය කෙරේ ඒකේද ඉති රූපං රූපය මෙතෙකි රූපය මෙතේය ඉති රූපස්ස සමුදය රූපයාගේ ඉපදීම උපදින පිළිවෙල ඉපදීමේ හැටි මෙසේය ඉති රූපස්ස අත්ංගම රූපයාගේ නැතිවීම විපරිණාමය මෙසේය ඉති වේදනා ඉති වේදනාය සමුදයෝ ඉති වේදනාය අත්ංගම වේදනාව මේ විදියයි මෙතනයි වේදනාවේ පටන් හටගන්න මේ විදියයි වේදනාවේ නැතිවීම මේ විදියයි ඉති සංඥා ඉති සංඥාය සමුදයෝ ඉති සංඥාය අත්ංගම සංඥාව මෙසේය මෙසමලය සංඥාවේ හත ගැනීම මෙසේය සංඥාවේ නැතිවීම මෙසේය ඉති සංඛාරා ඉති සංඛාරාණං සමුදයෝ ඉති සංඛාරාණං අත්ථංගං සංඛාරයෝ මෙසේය මෙසමලය සංඛාරයන්ගේ හත ගැනීමේ පිළිවෙල මෙසේය සංඛාරයන්ගේ නැතිවීමේ පිළිවෙල මෙසේ. ඉති විඥානං ඉති විඥානස්ස සමුදයෝ ඉති විඥානස්ස අංගමෝ විඥානය මෙසේ මෙතමනයි විඥානේ හටගන්නා සති මෙසේ විඥානේ නැති වෙන සති මෙසේ මේ විදිහට අයං උච්චති වික්ඛවේ සමාධි භාවනා භාවිතා බෞද්ධිකතා ආසවනං khයාය සංවත්තේ මානිනේ විජේත භාවිතෝ බෞලව දිනු කලාව සමාධි භාවනාව ආශ්‍රවයන් නැති වෙන සති මෙසේ කියන මේ සූත්‍ර කොටසේ අදහස සාමාන්‍ය අදහස ප්‍රතිදේලා අන්තිම කොටසයි. අන්තිම කොටස වාගේම ඊටාම උපරිම දේශනාවක් ලෙස පවත්වා. ඊටාම දීර්ඝ සූත්‍ර වලත් අරහත්යෙන් කෝගන්නා දේශනා කරන්නා වූ දේශනා වලත් අන්තිමේට ප්‍රකාශ වෙන්නේ මේ ටික. ඒ නිසා අද ප්‍රකාශ කරන්න තිබෙනා වූ මේ ධර්ම කරුණු ටික එකක් ගැඹුරු කොටස. යෝගාවචරයන් නිසා භාවනාව පුරුදු කරපු ඇත්තන් නිසා ඒවා ගැඹුරුකම අඩු වෙනවා ඇති. පරමයෙන් පටන් ගන්නකොටම උන්වහන්සේ දේශනා කළේ පංච සූපාදානස්කන්ධේසු උදයබ්බයාන පස්සේ විහෙරති මේ සාධනෙ කිච්චු මේ උපාදානස්කන්ධ පදෙහි උදයබ්බයාන පස්සේ විහෙරති උදේ වාය දෙක බලමින් වාසය කෙරේ යන්නේ ආරම්භ කරන්නේ මේ ස්ථානය දැනකොට බුදුරජාණන් වහන්සේගේ මේ දේශනාවෙන්ම මේ යෝගාවචරය මේ ස්ථානයට එනකම් මුලින් ප්‍රකාශ කරපු කොටස් පුරුදු කළා තිබුණා නම් මේ ස්ථානයට පැමිණෙනකොට යෝගාවචරය භාවනාවෙන් බොහොම දියුණු සමාධි භාවනාව කීප ආකාරයකින් දියුණු කරගෙන තියෙනවා අභිඥාව වලටත් කරවගෙන තියෙනවා කරවන්න තරමට සත්‍යයෙන් සත්‍ය ඇති කරගෙන තියෙනවා ඊටම අවශ්‍ය සති සම්පජඤ්ඤය දියුණු කරගෙන තියෙනවා විදර්ශනාවට යෝග්‍ය අන්දමට සති සම්පජාඤ්ඤය හොඳට දියුණු කරගන්න මේ විදිහේ අවස්ථා තුනකින් දිනු වෙලා ආපු මේ යෝගාවචරය සම්බන්ධවයි ඉද භික්කවේ භික්ඛු කියලා බුදුරජාණන් වහන්සේ ආරම්භ කළා. මේ සාධනේ මේ විදිහට දිනු වෙච්ච යෝගාවචරය භික්ෂුව කියන්නේ යෝගාවචරය. පංච රූපාදානස්කන්ධේ උදයබ්බයානුපස්සී කියන උපාදානස්කන්ධ. පද පිළිබඳව උදය වය දෙක බලමින් වාසය කෙරේ. උදය වය දෙක බලන්නා වූ ආකාරය ප්‍රකාශ කරන්නේ කෙසේද? ඉති රූපං ඉති රූපස්ස සමුදයෝ ඉති රූපස්ස අත්ංගමෝ යන අන්දමට උපාදානස්කන්ධ පහම ඉදිරිපත් කරනවා උන්වහන්සේ. ඉති රූප ඉති රූපස සමුදය ඉති රූපස අත්ංගම වචන තුනක් තියෙනවා. කොටස් තුනක් තියෙනවා. මේ කොටස් තුනේ ඉති රූපං යන එක කොටසක්. ඉති රූපස සමුදය යන දෙවෙනි කොටස. ඉති රූපස අත්ංගම යන තුන්වෙනි කොටස. මේ කොටස් තුනකින් යුක්තයි මේ රූපයේ පිළිබඳව උදයබ්බයානුපස්සී විහෙරති කියන අන්නමට උදය වය දෙක බැඳීමේ ආරම්භය පටන් ගැනීම අවසානයේ කොටස් තුනකට අඩංගු වෙනවා. ඉති රූපං රූපං රූපය ඉති මෙපමණය මෙතේය. ඔය අදහස් දෙකම තියෙනවා කියන්නේ. උපස්කන්ධයට අඩංගු වන්නා රූප කොටස් සියල්ලම හිතට අරගෙනයි ඉති රූප කලකන්නේ. ඉති රූපං දෙවෙනි කාරණේ ඒකෙම තියෙන රූපය මෙතේය කියන අදහසකුත් තියෙනවා. රූපං රූපේ ඉති මේ ආකාරය කියන තේරුමකුත් තියෙනවා. එතකොට ඒකෙන් ප්‍රකාශ වෙන්නේ රූපේ පිළිබඳව යෝගාවචරයාට මුලින් අවබෝධ වෙන හැටි. පච්චත්ත ලක්ෂණය කියන ලක්ෂණයක් කියනවා මේ ධර්මයන් පිළිබඳව. පච්චත්ත ලක්ෂණේ සාමාන්‍ය ලක්ෂණේ කියන ලක්ෂණ දෙකක් තියෙනවා. යෝගාවචරය භාවනාවේ යෙදෙන අවස්ථාවේදී පච්චත්ත ලක්ෂණයට හිත වෙලා හිත යෙදෙන්නේ පච්චත්ත ලක්ෂණය කියන්නේ ඒ ඒ ධර්ම පිළිබඳව පුද්ගලික ලක්ෂණ. පොදු ලක්ෂණය නෙමෙයි. ඒ ධර්මයට පමණ නියමිත ලක්ෂණය. සාමාන්‍ය ලක්ෂණය කියන්නේ සියලු ධර්මයන්ට සංඛාර වශයෙන් තියෙන සියලු ධර්මයන්ට පොදු වශයෙන් තියෙන. ලක්ෂණ රස පච්චපත්තාන පදත්තාන වශයෙන් ඒ ඒ කොටස් වැටෙනවා නම් ඒක පච්චත්ත ලක්ෂණ. අනිත්‍ය දුක්ඛ අනාත්ම වශයෙන් වැටෙනවා නම් ඒක සාමාන්‍ය ලක්ෂණ. භාවනාවට පටන් ගත්ත යෝගාවචරයාට අර සාමාන්‍ය ලක්ෂණ කියන අනිත්‍ය දුක්ඛ අනාත්ම ලක්ෂණ ඉස්සෙල්ලා අඩගන්න උවමලක් නැහැ වැටෙන්න උවමලක් නැහැ වැටුණත් ඒව අයින් කරන්න ඕනේ මුලින් ගන්න ඕන සාමාන්‍ය ලක්ෂණය නෙමෙයි පච්චප්ත ලක්ෂණය කියන එකට හිත යොදන්න පිටි රූපං යන මේ වචනේ ඔය විදිහට දෙවෙනි අවස්ථාවේදී රූපේ මේ ආකාරයයි කියනකොට අන්න රූපය පිළිබඳ කොටස් වශයෙන් පළමුවෙන් වැටුණා ළඟට රූපය පිළිබඳව පංචස්කලක් පස්සේ පදාර්ථානේ කියන මෙන්න මේ ගති අනුව රූපය වැටෙන්න පටන් ගැනීමයි. විදර්ශනා කරගෙන යනව අවස්ථාවේදී අපි මුලින් සාකච්ඡා කළා තියෙනවා සීල විසුද්ධිය ආදී පිළිබඳව භාවනාවට අවශ්‍ය කියන්නේ. සීල විසුද්ධියේ පීඩාගෙන චිත්ත විසුද්ධිය දියුණු කර ගැනීම වශයෙන් සමාධිය ඇති කර ගන්න ඕනේ. සමාධිය ඇති කරගෙන ඉන්නව අවස්ථාවේදී ඊළඟට ධිට්ඨි විසුද්ධියට කටයුතු කරන්න ඕනේ. ඒ ධිට්ඨි විසුද්ධියේදී මෙන්න මේ අන්දමට හිත යොදන්න ඕන යම් කිසි සංස්කාර කොටසකට නාම රූප වශයෙන් කොටස් දෙකක් තියෙනවා යෝගාවචරයේ කුත විදර්ශනාවට බහින්නව අවස්ථාවේදී හිත යොදා ගැනීමට. රූප කොටසයි නාම කොටසයි කියලා කොටස් දෙකක් තියෙනවා. රූප කොටස කියන්නේ කෙස්ලම් ආදී දේවල් ආලාපාන අද ප්‍රසිද්ධ භාවනාවක් වශයෙන් කියන මේ පින්දීම හැකලින් දෙක ඔය විදිහට ධාතු වශයෙන් ස්කන්ධ වශයෙන් ආයතන වශයෙන් හෝ ලැබෙන මේ රූප කොටසද පළමුවෙන් හිත යෙදීමයි මුලින් කෙරේ නාම කොටසට හිත යොදන පිළිවෙලක් තියෙනවා පළමුවෙන් නාම කොටස කියන්නේ වේදනා සංඥා සංඛාර විඥාන කියන මේ කොටස් හතරයි යම් කිසි කෙනෙක් මුලින් ධ්‍යාන සමාපatti දියුණු කරගෙන තියෙනවා. ඒ ධ්‍යාන සමාපatti දියුණු කරගෙන ඉන්න කෙනෙකුට ලෙහෙසියෙන් පුළුවනි අර වේදනා සංඥා සංඛාර කියන විඥාන කියන මේ කොටස් වලට හිතයලා විදර්ශනා පටන් ගන්නට පුළුවන්. විදර්ශනා කරන්න අවස්ථාවේදී නාම කොටසෙන් විදර්ශනාව ආරම්භ කිරීමේ කියලා එබඳු අවස්ථාවලදී ප්‍රකාශ වෙනවා. සාමාන්‍ය ක්‍රමේ හැටියට රූප කොටසකටයි පළමුවෙන් හිත යොදාන්නේ. පළමුවෙන් රූප කොටසකට හිත යෙදීමද කියනවා විපස්සනා අභිනිවේද අභිනිවේදේ කියන වචනේ. විදර්ශනාවට දැස ගැනීම පටන් ගැනීම. මේ පටන් ගැනීමේදී දැන් මෙතන ඉති රූපං කියලා රූප කොටසකට ආහිත යොදා. ඇහිත හොඳට තැම්පත් වෙලා තියෙනවා. තැම්පත් හිතට යම් කිසි රූප කොටසක් අරමුණු කරගන්නවා. විදර්ශනාවේ කර්මස්ථානයේ වශයෙන් යම් කිසි කොටසක් අරමුණු කරගන්නවා. ඒ කියම හිතමු ආනාපාන කියන. ආනාපාන කියනකොට ආනාපාන කියන්නේ වායෝ ධාතුවයි. ඒ වායෝ ධාතුව අරමුණු කරගෙන පිම්බීම හැකිලීමට හේතු යොදනවා නම් එබඳු අවස්ථාවේදී ඒ වායෝ උපස්තම්භ රූපයට හිතය දෙවීමයි. එහෙම නැත්නම් කෙස් ලොම් යදත් ආදී ඇට ආදී යම් කිසි දෙයක් අරමුණු කරලා ඒකේ ඒ සම්බන්ධව හිත යොදා ගැනීම. ඒ විදිහේ හිත යොදාගත්තාම මේ කර්මස්ථානයේ හිත සම්පූර්ණයෙන් පැතිරලා හිටිනවා. ඒ පැතිරලා ඉන්නව අවස්ථාවේදී සමාධිමත් සිතට සාමාන්‍ය හිතට නෙවෙයි හොඳට තැන්පත් ඵලහිතම්ම දිනු කරගත්ත සමාධිමත් හිතට මේ රූප කොටස වැටහෙනවා මේ එකම රූප කොටස ඇතුළත ආනාපානය ගත්තා නම් යම් කිසි ඒ විදිහේ තවත් රූපයක් ගත්තා නම් ඒ රූප කොටස පිළිබඳව ඡන්ද ලක්ෂණේ වැඩෙනවා. එතකොට ඡන්ද ලක්ෂණ පතරී දහයි. තද ගතියට. පරදත ගතියට වැටෙනවා පතරී දහ. එතකොට ඒකේ ලක්ෂණය පරකත ගතිය. පඨවි ධාතුව වැටෙනවන පඨවි ධාතුවේ ලක්ෂණය වැටෙනවා. පඨවි ධාතුවේ රසයක් වැටෙනවා. පටිච්චා පටිච්චාල පිහිට වෙන ගතියයි මේකේ රසය. එතකොට පිළිගන්නා ගතිය අනිත් දේවල් පිළිගන්නා ගතිය මේකේ ඵලය. අනිත් ධාතු තුන මේකට සම්බන්ධ භාව කල්පනා කිරීම පදස්ථානයේ වැටේ. මේ විදිහට එකම පටවි ධාතුව පිළිබඳව ලක්ෂණ රස පච්චුපට්ඨාන පදට්ඨාන කියන මේවා ඔය විදිහට වැටහෙන පටන් ගන්නවා. ඒ පටන්ගත් ඒ රූප කොටස පිළිබඳව ඔය විදිහට රූපේ මේ ආකාරයේ කියලා වැටෙන ආකාරයයි ඔය විදිහට. පටවි ධාතුව, ආකෝ ධාතුව ආදියත් ඒ විදිහට. රූපේ මෙපමණයි කියලා තේරුම් ගැනීම වෙනි දෙයක් ප්‍රකාශ කෙරේ. රූප දැන් එක රූපයකට එක රූප කොටසකට හිත යෙදුවා. කියන්නේ දැන් ආනාපාන කොටසට හිත යෙදුවා. හදාගෙන ඉන්නකොට හොඳට ඒ හිත තැම්පත් වෙලා තියෙනවා. හොඳට හිත තැම්පත් වෙලා තිබෙන අවස්ථාවේදී ඒ හිත යොදාපු කොටසට සම්බන්ධ අනිත් මුළු ශරීරයටම සම්බන්ධ සියලු කොටස් අර සමාධිමත් හිතට වැටහෙන්න පටන් ගන්නවා. එතෙන්දී වැටහෙනකොට මේ මේ රූපයයි මේ රූපය මේකයි මේ රූපය මේකයි කියලා මේ අත්ත සම්මර්ෂණය කරන්න පටන් ගන්නවා. එතකොට පඨවි ධාතු නෙස්සද ගතියෙන් වැටෙනවා ආපෝ ධාතු රැපිරෙනවා වගිරෙන ගතියෙන් වැටෙනවා වැටෙන්නව අවස්ථාවේදී මේක ආපෝ ධාතුවේ කියලා සලකනවා. එතකොට සෙල වෙන ගතියට වැටෙනකොට මේක වායෝ ධාතුවේ කියලා සලකනවා. එතකොට උණුසුම් ගතිය දැනෙනකොට මේක තේජෝ ධාතුව කියලා වැටෙන. ওই විදිහට මහා භූත හතරම යකාට වැටෙනවා. මහා භූත හතර වැටෙනකොට ඊළඟට ප්‍රසාද රූපත් වැටෙනවා. ප්‍රසාද රූප කණෙන් සබ්ද ඇහෙනකොට ඇහෙන් රූප දකින අවස්ථාවේදී එතකොට දිවට රස දැනෙනා වූ අවස්ථාවේදී නාහයට ගඳ සුවඳ දැනෙනා වූ අවස්ථාවේදී කායට ස්පර්ශ දැනෙනා වූ අවස්ථාවේදී ඒ ප්‍රසාද ගතිය පැහැදිලි ගතිය වැටෙනවා මේ පිළිගන්නවා මේ එන අරමුණු පිළිගන්නා ගතියයි මෙතන තියෙන්නේ මෙතන මේ දොරටුවක් වාගේ කියලා ඒ විදිහට සලකමින් ඒවා තේරුම් ගන්න. එතකොට උදන අටක්ම තේරුම් ගත්තා. පඨවි ආපෝ තේජෝ වායෝ චක්කු සෝත ඝාන ජීවහා කායතන පහයි නමය. ඊළඟට ඊළඟට කල්පනා කරන ඊළඟට හිත යොදනකොට මේ ඇහැට හමු වෙන රූප එතකොට කනට දැනෙන ශබ්ද, දිවට දැනෙන රස රූප, නාහයට දැනෙන ගන්ධ රූප, කයට දැනෙන පොට්ටබ්බ රූප, ඕවත් වැටෙන්න පටන් එතකොට එතන රූප, ශබ්ද, ගන්ධ, රස, පොට්ටබ්බ ඔය ටික වැටෙනවා. ඊළඟට මෙයාට මෙයාට වැටෙනවා තවත් එහාට කලදනකොට මේවා ඔක්කොම පණ ගන්නගෙන තියෙන ජීවිතේන්ද්‍රය කියලා ස්වභාවයක් තියෙන බව වැටෙනවා. මේ එකක් එකක් නිතරම වෙනස් වෙන ගතිය තිබුණත් මේක අල්ලගෙන ඉන්නේ රැකගෙන ඉන්නේ මේකෙන් කියලා ජීවිතේන්ද්‍රය තමයි ජීවිත රූපය ගැන කල්පනා. එතකොට භාව රූපය ගැන කල්පනා සැලසෙනවා. වස්තු රූපය, හොඳ වස්තු රූපය ගැන සැලසෙනවා. මෙන්න මේ විදිහට සම්මර්ෂණය කරන්නට පුළුවන් රූප කොටස් 17ක් පමණ රැඳෙන්න පුළුවන්. එකක් එකක් පාසාම ඉති රූපං ඉති රූපං කියලා රූපය කියන්නේ මෙන්න මේ විදිහටයි මේකයි මේකයි කියලා කතාවක්. එහෙම සලකනවා අවස්ථාවේ ඊළඟට අර ඒවා වැටහෙන්නේ එක්තරා ක්‍රමයකටයි. සමාධිමත් හිතට ඒවා වැටහෙන්නේ වේදම වගේ වැටෙනවර ලක්ෂණත් අන් ඒක ඇතිවීමට උපකාරක ධර්මයක් අනුව වැටේ. ඒ ඒ රූප කොටස් වල ප්‍රතිඵලය වශයෙන් වැටේ. ඒකේ කරන ක්‍රියාව වශයෙන් වැටෙනවා. මෙන්න මේ විදිහට මේ රූපයේ පිළිබඳව වැටෙන ආකාරය එතකොට දැනෙන පිළිවෙල මෙන්න මේ විදිහට. ඉතින් රූපං කියලා කිව්වේ ඔන්න ටිකයි. රූපය මේ මෙපමණයි. එතකොට මේ ආකාරයි කියලා ওই විදිහට තේරුම් ගන්නවා ඉති රූපං. එතකොට ඒ විදිහටම ඉති වේදනා ඉති සංඥා ඉති සංඛාරා ඉති විඥාන අනිත් කොටස් හතරක් ওই විදිහට උපාදානස්කන්ධ පහ පිළිබඳවයි මේ යෝගාවචරයාගේ විදර්ශනාව ආරම්භ කිරීමට ඉදලා තියෙන්නේ ඒ අවස්ථාවේදී පළමුවෙන් රූපේ සම්බන්ධ ওই විදිහට වැටහීම ඇති වෙනවා. රූපය සම්පූර්ණයෙන්ම වැටහුනේ නැත්නම් නාමයට බහින්නේ නැහැ. නාමය සම්මර්ෂණය කරන්න බහින්නේ නැහැ. අතරින් පතර නාම කොටස් හිතට එන්න පුළුවන්. නමුත් සම්පූර්ණයෙන් රූපේ වැටෙනකම්ම මේකේම රූපේම හිත යොදවන්න ඕන. නැවතනවට හිත යොදවන්න ඕන. මොළ හිතන් අගට ආයි නැවත නැවතත් මොළ හිතන් හිතන් මොළට ওই විදිහට සම්පූර්ණයෙන් වැටෙනකම්ම රූප කොටසේ හිත යොදවන්න ඕන. සාමාන්‍යයෙන් පහතක් පමණ වෙනවා ඒ සම්මර්ධනය කළ යුතු කොටස්. ප්‍රධාන වශයෙන් මහා භූත භූත රූප ටික හොඳට වැටුණොත් වාදුරට ඊළඟ ඒවා දෙයට වැටෙන්න පටන් ගන්නවා. මුලින්ම කෙරෙන්න ඕන මහා භූතයන් පිළිබඳව කියන්නේ පතරේ ආපෝ තේජෝ වායෝ කියන මේ භූත රූපයන් පිළිබඳව සම්මර්ධනයේ පුරුදු කිරීම. හිතයකට යොදා දෙයියදීමයි කල යුත්තේ. අනිත් අනිත් ඒවාට හිත යෙදෙන්න පුළුවන් හිතට එන්න පුළුවන් ඒ එන අවස්ථාවේදී මෙනෙහි කළා මේකෙම හිත යොදවන්න ඕන. මේකෙම හිත හසුරුවලා හසුරුවලා හොඳට ප්‍රගුණ වුණායින් පස්සේ මහා භූත ළඟින් උපාදා රූප වලට ප්‍රසාද රූප, විසේ රූප, භාව ජීවිත ආදය කියන මෙන්න මේවාට හිතවන. මේවාටත් හිතවන. ඒවත් ඒ විදිහට හිතවනකොට හිත සමාධිමත් හොඳට. එතන ලොකු ලාභයක් තියෙන්නේ සමාධිමත් හිතක් තියෙන කල්ලාදුව. ඒ සමාධිමත් හිතට හොඳට වැටහෙනවා මේ හිත යොදන්න යොදන්න හොඳට ප්‍රකටව දැනේ. මෙන්න මේ ටික හොඳට වැටහුණෙන් පස්සේ ඉති වේදනා යනට බයි. වේදනාව කල්ලාතුව තේරුම් අරගත්ත කෙනෙකුට වේදනාව කියන්නේ මේකයි කියන එක හොඳට තේරුම් ගත්ත කෙනෙකුට විදර්ශනාවට දැසම ලේසියෙන් පුළුවන් වේදනාව මෙහෙ කරන්න. එතකොට වේදනාව වශයෙන් සුඛ වේදනා දුක්ඛ වේදනා උපේක්ඛා වේදනා කියලා කොටස් තුනනේ චක්කු සංපස්සජා වේදනා සෝත සංපස්සජා වේදනා ධාන සංපස්ස ජීවා සංපස්සජා වේදනා කාය සංපස්සජා වේදනා මන සංපස්සජා වේදනා ওই විදිහේ වේදනාව රාජ්‍යයකට තියෙනවා. ඒක සුඛ වේදනා, දුක් වේදනා, උපේක්ඛා වේදනා. එතකොට සෝමනස්ස වේදනා, දෝමනස්ස වේදනා කියලා තවත් තියෙනවා ටිකක්. ඒවා වැටෙන වැටෙන ආකාරයට මෙහෙ කරන්න පුරුදු වෙනවා. පළමුවෙන් චක්ක සංපස්සජ වේදනා. ඇහැට රූපයක් හමු වුණා. ඒ හමු වෙනව අවස්ථාවේදී ප්‍රසාද රූපයේ ඒ බාහිර රූපයක් රූපයක නිමිත්ත වැටෙනකොට එවට චක්කු විඥානය පහළ වෙනවා. එතකොට චක්කු විඥානය ප්‍රසාදයක් බාහිර රූපයක් කියන මේ තුන එකතු වීමේදී පස්සේ පස්සේ නිසා ඊළඟට ඇති වෙන්නේ වේදනාව. රූපාරම්මණයේදී රූපය දිහා බලනකොට ඒ චක්ක සංපතජ වේදනා. එතකොට ඒක හැදන් විට සුඛ සහගත වෙන්න පුළුවන්, දුක්ඛ සහගත වෙන්න පුළුවන්, උපේක්ඛා සහගත වෙන්න පුළුවන්, සෝමනස්ස වෙන්න පුළුවන්, දෝමනස්ස වෙන්න පුළුවන්. එතකොට සාමික, නිර්ාමික වශයෙන් ওই සතිපට්ඨාන සූත්‍රයේ උගන්වලා තියෙන්නේ ඒකත් සලකුවට කමක් නැහැ වරදක්. ඒ විදිහට සලකමින් වේදනාව මෙනෙහි කරන්න ඕනේ. ඒ දැනෙන දැනෙන හැම අවස්ථාවම අරගෙන මෙනෙහි කරන්න ඕන. ඇහැ යදවීමේදී, කන යදවීමේදී, නාය යදවීමේදී, දිව යදවීමේදී, කය යදවීමේදී, හිත යදවීමේදී කියන මේ යදවීම් හයේදීම වේදනා කාර්යයක් විහි වෙන හැටි සලකන්න ඕන, තේරුම් ගන්න ඕන. ඒ විදිහේ සලකා බලනකොට මේ සත්‍යයේ සිහියෙන් යුක්තව නුවණින් යුක්තව කල්පනා කළ ජීවත් වෙන්නේ කොහේද වේදනා සාගරයකයි වේදනා සාගරයකයි ජීවත් වෙන්නේ ඒ වේදනාව හොඳට වැටගෙනවා නම් එහාට හුඟක් වේගයෙන් විදර්ශනාවකින් යන්න පුළුවන් ඉති වේදනා කියන එක ඕනමයි තේරුම් ගන්න ඉති සංඥා සංඥාව කියන්නේ හැඳිනීම ඒ සංඥාව රූප සංඥා, ශබ්ද සංඥා, ගන්ධ සංඥා, රස සංඥා, පොට්ටබ්බ සංඥා, ධම්ම සංඥා. රූපී කියලා හැඳිනීම, ශබ්දේ කියලා, එතකොට ගන්ධේ කියලා, රසේ කියලා, පොට්ටබ්බේ කියලා, ධම්මේ කියලා. ඔය විදිහට ඒව හැඳින ගැනීම. හැඳින ගැනීම සංඥාවක්. එතකොට ඒ සංඥාව මේ ආකාරයි හැඳින ගැනීමේ ආකාරයි සංඥාව. හැඳිනීම් විදිහට හිතට පුරුදු කරනවා. නැවත දෙයක් ගත්තා ගන්නව අවස්ථාවේදී ඒකම නැවත බලනකොට මේ මුල් හැඳිනීම දෙවෙනි අවස්ථාවේදී උපකාර වෙනවා. යම් කිසි දෙයක් කීපවරක් හැඳිනීම ඇති කරගත්තා නම් ඒක ඉක්මනට මතක රැඳෙනවා. ඉක්මනට ඉවර වෙන්නේ නැහැ. මොන අන්දමකින් හරි මේ සංඥාව හොඳ අතටක් තියෙනවා නරක අතටක් තියෙනවා. මිත්‍යා සංඥාව කියන්නේ යම් විදිහට මේ මිත්‍යා සංඥාව දිනු කරගත්තොත් නැවත නැවත ඇති කරගෙන වැරදි හැඟීම් ඇති කරගත්තොත් ඒ හැඟීම දෘෂ්ටියකට හේතු වෙනවා. අන්තිමේ දෘෂ්ටියකට හේතු වෙනන් පස්සේ කඩන්න බෑ. බුදු කෙනෙක් ළඟට ගියත් ඒ ඇත්තා කියන එකමයි අර බුදුරජාණන් වහන්සේ කියන එක නෙවෙයි Taman කියන එකමයි නිතරම ඔප්පු කරන්න යන්නේ බුදුරජාණන් වහන්සේ කියනවා ඒ තරම් තදට හිටිනවා මේ සංඥාව කියන එක එනිසා මේ සංඥාවේ හැටිවම ওই විදියයි කියලා තේරුම් අරගන්න ඕන ඒ වගේම සංඥාවේ ප්‍රභේදත් අර විදියට තේරුම් අරගන්න ඕන ඉති සංඥා කියලා කිව්වේ ඉති සංඛාර සංඛාරා කියුවාම මේ සංස්කාරස්කන්ධයට ආරංගු වෙනවා චෛත්‍යක පරස් දෙකක් උගන්න. දැන් මෙතන දෙකක් තියෙනවානේ සංඥා වේදනා දෙක අරුණාම 50යි. ඒ සියල්ලම මෙනෙහි කරන්න විදර්ශනා කරන යෝගාවචරයේ යන්නේ නැහැ. ප්‍රධාන වශයෙන් පංච පංචමක ධර්ම කියලා උගන්වනවා. පංච පංචමක ධර්ම පස්සේ ප්‍රධාන කොට පස්සේ කොට ඇති ධර්ම සමූහයේ සාමාන්‍ය විශේෂයෙන් තේරුම් ගන්න. පස්සේ තේරුම් ගන්න. පස්සේ පස්ස කරන ලක්ෂණ. එතකොට පස්ස වේදනාව තේරුම් ගන්න මුලින් ජීවිත වේදනාවත් සංස්කාර වලට පාඩම් වෙන එක. පස්ස වේදනා චේතන. චේතනාව තේරුම් ගන්නවා. චේතනා කියන්නේ සකස් කිරීම ආයෝහනේ හරණේ. කර්ම රැස් කිරීම. කියන මේ තේරුම් වලටයි කියන්නේ මේ චේතනා කියන එක. එතකොට ඒකත් තේරුම්. ඊළඟට චිත්තය. මරකට චිත්තය විඥානස්කන්ධයට අඩංගු වෙනවනේ. මෙයින් ඔන්න ඒ දෙක ප්‍රධාන වශයෙන් පස්සේ තමයි ගණන් ගන්නේ. වේදනාවක් ගණන් ගන්න. එතකොට වේදනාව සලකනවා පස්සේ සලකනවා. භාවනා කරන යෝගාවචනයන් භාවනා කරන අවස්ථාවේදී කැපීම සලකන්නේ කියනවා. ජීවිත හැපීම දෙක සලකන්නේ කියන්නේ හැපීම සලකන්නේ කියන්නේ පස්සේ තේරුම් කර ගැනීමට උදව් වෙනවා තමයි. සංස්කාර ස්කන්ධයක කොටස. ඔය හැර තවත් කලකන්නට පුළුවන් නුවණ තියෙනවා නම් මානසිකාරය නාම ජීවිතේන්ද්‍රය විතර්කය විචාරය එතකොට ඡන්දය පීතිය ශ්‍රද්ධාව සොයාදී දේවල් තමන් දන්න දන්න පමණින් සැලකුවාට වරදක් නැහැ මේකේ අසම්පූර්ණ වීමක් ඇත්තේ තමන් හොඳට ඒ පරමාර්ථ ධර්මයන් ගන්නවා නම් ඒ අත්‍යාරේ හේතම වැටහිගෙන වැටහිගෙන යනවා. පාස්ස වේදනා, සංඥා වේදනා, ඒකාග්‍රතා ජීවිතයන් මානසික විතක්ක විචාර ආදී මොකෝ විරියම් පීති ඡන්දෝ. ඔය ඔය කොටස් තේරුම් අරගෙන තියෙන එක ඒ අවස්ථාවේදී තමන්ගේ හිත ඒවට යෙදිලා ඒවා තේරුම් ගන්න මහන්සි ගන්න. මෙන්න මේ විදිහට සංස්කාර කොටස පිළිබඳව සංස්කාර කොටස මේ විදියයි සංස්කාරයන්ගේ ස්වභාවය මේකයි. සංස්කාරය කියන්නේ සංස්කාරස්කන්ධය. ඒකේ ස්වභාවය මෙන්න මේකයි. ආයෝකනේ, ප්‍රත්‍යදී. දෙකට පවත්වා ගැනීම මේකේ ස්වභාවයයි. එතකොට මේ විදිහට සංස්කාරස්කන්ධයේ ස්වභාවය තේරෙනවා. ඉති ඒ ළඟට ඉති විඥාන ඉති විඥාන විඥානේ මෙතෙක් එලකට විඥානේ මේ ආකාර විඥානේ කිව්වේ කුමක්ද අරමුණ දැන ගැනීමයි අරමුණක් හමු වෙන්නා වූ අවස්ථාවේදී ඒ අරමුණට අරමුණ දැන ගැනීමයි විඥානයේ ස්වභාවය. විඥානය කියුවාම චිත්ත කියන වචනේ තියෙනවා විඥාන කියන වචනේ තියෙනවා. සාමාන්‍ය ධර්ම දේශනාවේදී විඥානය කියන්නේ චිත්තය කියන්නේ එක තමයි. මනෝ චිත්තං විඥානං චේතෝ ඔය නම් වලින් සඳහන් වෙන්නේ එකම චිත. ඇතන් විද මේවයි වෙනස්කම් වෙන වෙන තැන්වලදී ලැබෙනවා. දැන් චක්කු විඥාන මනෝ මනෝ විඥාන සාමාන්‍ය මනස මනෝ විඥානේ ඔය විදිහට ඒකට තියෙන සමහර තැන්වල මේ විඥානස්කන්ධය කිව්වම සාමාන්‍ය හිතටයි ඒ විඥානය කියන්නේ. එතකොට විඥානස්කන්ධය වශයෙන් හිත වශයෙන් තේරුම් කරගන්න ඕන ඔය විදිහට විඥානය කියන්නේ ප්‍රත්‍යෝත්පන්න ධර්මයක්. ප්‍රත්‍යක් නිසා අරමුණක් තියෙනකොට පහළ වෙන අරමුණක් නැත්තම් නැහැ මේ හිතේ පැවැත්මක් ඇත්තේ නැහැ එතකොට මොකක් හරි අරමුණක වෙලාවේ හිත පවතින ඒ විදිහ අරමුණක් ගන්නා දැනගන්නා ස්වභාවය තමයි විඥානය කියන්නේ විඥානස්කන්ධය ඒක රාගය එතකොට කුසල විඥාන කියනවා කුසල විඥාන කියනවා කුසල විපාක විඥාන තියෙනවා අකුසල විපාක විඥාන තියෙනවා ක්‍රියා විඥාන තියෙනවා එතකොට මේ නම් වලින් සඳහන් වෙන්නේ විඥාන ගොඩක්. විඥාන ගොඩක් නිසා විඥානස්කන්ධය කියන විඥානස්කන්ධේ තේරුම් ගන්නවා. යෝගාවචරය හිතක් පහළ වෙන අවස්ථාවේදී හිතක් පහළ වුණා හිතක් පහළ වුණා කියලා මෙනෙහි කරනවා. ඒක විඥානස්කන්ධයේ තේරුම් ගැනීම. එතකොට ඒ හිත කුසල හිතක්ද අකුසල හිතක්ද විපාක හිතක්ද එතකොට ක්‍රියා හිතක්ද කියලා ওই විදිහේ තේරුම් බේරුම් කරලා බලා ගන්න ඕනේ තේරුම් ගන්න ඕනේ. එතකොට මේ ආකාරයි කියන්නේ මේ විදිහට තේරුම් ගන්න ඕන විඥානයේ පිළිගන්නේ. මෙන්න මේ විදිහට රූප වේදනා සංඥා සංඛාර විඥාන කියන මේ කොටස් පහ පිළිබඳව ලක්ෂණ රස පච්චපත්තාන පදත්තාන වශයෙන් තේරුම් බේරුම් කර ගැනීම හිතට වටහා ගැනීම කියන්නේ නාම රූප පරිච්ඡේද ඥානය ඇති කර ගැනීම ඒ වගේම පච්චේ පරිග්‍රහ ඥානයට උපකාර වෙන අන්නවට මේවා සැලකීම කියන මෙන්න මේවා මේ ඉති රූපං යන්නේ ප්‍රකාශ වෙන බව සාකච්ඡා නාම රූප පරිච්ඡේද ඥානයට සම්බන්ධ වෙනවා මේ විදිහට මේක රූපයයි මේක නාමයයි මේක රූපයයි නාමේ නොයි මේක නාමයයි මේක රූපේ නොයි කියලා ওই විදිහට තේරුම් බේරුම් කරගෙන මෙනෙහි කිරීම. ලැබෙන ලැබෙන තාක් නාම රූපයන් හිතට වැටහෙන තාක් නාම රූප ධර්මය සලකා බල සලකා බලනකොට තමන් කියලා කෙනෙක් ඇත්තේ නෑ අනුන් කියලා එකක් ඇත්තේ නෑ නාම රූප ධර්ම සමූහයක් කියන හැඟීම ඇති වෙනවා. ඒ ඒකම මේ නාම රූප ධර්මයන්ගේ පදස්ථානත් වැටහෙනකොට මේ නාම රූප ධර්මයන් මෙන්න මේ මේ කරුණු නිසායි මේවා ඇතිුනේ ඉබේට ඇතිුනේ නෑ කියලාත් ඔයාලට කියනවා. ඒ කියන්නේ අවිජ්ජා තණ්හා උපාදාන සම්ම ආහාර කියන මේවා නිසා මේ රූප පහළ වෙනවා රූපය ඇති වෙනවා. ඒවා නිසාම එතකොට අවිජ්ජා තණ්හා උපාදාන ආරම්මන කියන මේවා නිසා මේ නාම ධර්ම පහළ වෙනවා හිත් පහළ වෙනවා. මේ විදිහට මේ වට හේතු තියෙනවා. හේතු අනුවයි මේ නාම රූපයන්ගේ පැවැත්ම ඉබේට පැවැත්මක් නෙවෙයි. වෙන යම් කිසි දෙවියෙක් බලෙක් වෙන යම් කිසි කෙනෙක් නැවුවා නෙවෙයි. මේ හේතු බලයෙන් මේ ඵල ධර්ම සමූහය වශයෙන් මේවා ඇති වුණා කියන ඔය විදිහේ වැටහීමක් ඇති වුණා නම් ඒක පත්‍ය පරිග්‍රහණයි. එතකොට නාම රූප පරිච්ඡේද ඥානය, අත්පත්‍ය පරිග්‍රහ ඥානය දෙක සම්පූර්ණ වෙනකොට සංඛා විතරණ විසුද්ධිය දක්වා දිනු වෙලා කියනවා. සංඛා විතරණ විසුද්ධිය දක්වා දිනු වෙච්ච සරස්සාමි යෝග අවතරය ඊළඟට ඉති රූපස්ස සමුදයෝ ඉති රූපස්ස සංගමෝ යනාදී වශයෙන් ඒ කොටස් දෙකක් මෙනෙහි කරන්න පටන් ගන්නවා. ඒ தત્ත්වේ වැටෙන්නේ මේ හේතුව අනුව මේ ඵල ධර්ම සමූහයේ වැටුණා වූ අවස්ථාවේදී මේ ධර්ම එකක් එකක් පාසා වෙන වෙන වෙලා වැටෙන්න පටන් ගන්නවා මේ හැම එකක් දැන් සාමාන්‍ය වශයෙන් හිතන හිතන්නව අවස්ථාවේදී රූපය හිත දැක්කහම එක හිතක් අත දැක්කාම කාටක් මිනිහෙකු දැක්කාම මිනිහෙක් කියන හැඟීමයි එකපාරට ඇති මේ විදිහේ විදර්ශනා භාවනාවෙන් මේ ස්ථානය දැනකම් දියුණු වෙච්ච කෙනෙකුට නම් මේ විදිහට නෙමෙයි වැඩේ මේ රූප රාශිය මේ රූප රාශිය කියලායි වැඩේ රූප රාශිය කියලා වැටෙනකොට රූප රාශිය නම් එකක් දෙකක් පාසා වෙන් වෙලා පේන. පෙන්නේ යුතු පේනවා. එකක් එකක් පාසා වෙන් වෙලා වෙන් වෙලා පේන අවස්ථාවේදී මේක ඇතිවීමේ ක්‍රමයක් නැතිවීමේ ක්‍රමයක් දෙකම පෙනෙන්න ඕන පෙනිය යුතුයි. ඒ පෙනිය යුතු ආකාරයයි බුදුරජාණන් වහන්සේ වදාළේ. ඉති රූපස්ස සමුදයෝ ඉති රූපස්ස අත්ංගමෝ රූපයාගේ කියන්නේ රූපස්කන්ධයාගේ තමන් පළමුවෙන් සලකාගත් රූප සමුහයාගේ සමුහයාගේ ඇතිවීම මේ ආකාරයෙනි. ඒ රූප සමුහයාගේ නැතිවීම මේ ආකාරයෙනි. පළමුවෙන් සලකාපු වේදනාවේ ඇතිවීම මේ ආකාරයේ ඒ වේදනාව සමූහයේ නැතිවීම මේ ආකාරයේ පළමුවෙන් සැලකූ සංඥා සමූහයේ ඇතිවීම මේ ආකාරයෙන් ඒ සංඥා සමූහයාගේ නැතිවීම මේ ආකාරයෙන් පළමුවෙන් සලකාපු සංස්කාර කොට පිළිබඳ ඇතිවීම මේ ආකාරයෙන් නැතිවීම මේ ආකාරයෙන් පළමුවෙන් සලකාපු විඥානයේ ඇතිවීම මේ ආකාරයෙන් නැතිවීම මේ ආකාරයෙන් කියලා ඔය විදිහට කල්පනා කරන්නට කලකන්නට පුරුදු වෙනවා. ඔය විදිහේ කලකන්නට පුරුදු වෙන්නා වූ යෝගාවචරයාට මේ උදයබ්බේ ඥානෙ උදයබ්බයානුපස්සී විහෙරති කියන මේ වචනේ උගන්වන පිළිවෙලට මේ ධර්ම සමූහයේ ඇතිවීමත් නැතිවීමක් කියන මේ දෙකම හොඳට වැටහෙන්න පටන් ගන්නවා. එතකොට රූප, වේදනා, සංඥා, සංඛාර, විඥාන කියන මේ උපාදාන ස්කන්ධ පහේම ඇතිවීමත් නැතිවීමත් කියන මේ දෙක හොඳට ප්‍රකටව වැටහෙන්නට පටන් ගන්නවා ඒකයි. ධර්මාන ශාස්ත්‍රා ප්‍රවතු අධිදේශකයන් වහන්සේ අත්පෝජනීය මහෝපාද්‍ය මාතර ඥානාරාම මාහිමිපාණන් වහන්සේ